අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්න යන මාතෘකාව තමයි කැටකිරිලියගේ උපමාව. හරිම පුදුම කතාවක් මේක. මේකෙන් අපිට කියලා දෙන්නේ අපි හිතන්නේවත් නැති හරිම පොඩි සුළු දේවල් වලදී තියෙන බැඳීම් කොහොමද අපේ ජීවිතේ තියෙන ශක්තිමත්ම විලංගුව බවට පත්වෙන්නේ කියලා. හොඳයි. ඉතින් අපි කතාවට බහින්න කලින් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ටිකක් හිතලා බලන්න. තමන්ගේ ජීවිතයේ තියෙන අතාරින්නම බැරි ඒත් ඇත්තටම එච්චර ලොකු වටිනාකමකුත් නැහැ කියලා හිතන අන්න ඒ වගේ පොඩි බැඳීමක් මොකක්ද? බලමු මේ කතාව ඉවර වෙද්දී අපිට මේකට උත්තරයක් හොයාගන්න පුළුවන් වේද කියලා. හරි, එහෙනම් කතාව පටන් ගමු. මෙතන තියෙන්නේ හරිම පුදුම දෙයක්. හිතන්නකෝ, දිරාගිය අතින් නැද්දත් කැඩිලා යන වැල්පටියක්. ඒත් ඒ පුංචි වැල්පටියට පුරුවන් වෙනවා පොඩි කුරුල්ලෙක්ව සම්පූර්ණයෙන්ම හිර කරගන්න. කොහොමද එච්චර දුර්වල දෙයකට ඔච්චර බලයක් එන්නේ? අන්න ඒක තමයි අපි අද හොයලා බලන්න යන ප්‍රධානම දේ. ඉතින් මේ මේ ගැඹුරු කතාව පටන් ගන්නෙ එක හාමුදුරු නමකගේ අත්දැකීමකින්. උන්වහන්සේ තමයි පූජ්‍ය උදායි හාමුදුරෝ. ඇත්තටම උන්වහන්සේගේ හිතේ ඇතිවුණු පුංචි අරගලයක් තමයි මේ තරම් ලොකු විශ්වීය සත්‍යයක් ගැන කතා කරන දේශනාවකට මුලපිරුවේ. ඉතින් දවසක් උදායි හාමුදුරුවෝ භාවනා කර කර ඉන්නකොට උන්වහන්සේගේ හිතට මෙහෙම අදහසක් ආවා. බුදුරජාණන් වහන්සේ ගැන පුදුම කෘතඥතාවයක් ලෝක ගෞරවයක් ඇති වුණා. අපේ ජීවිතවල තිබ්බ කොච්චරනම් දුක් නැති කරලා සැපයා සලසලා දුන්නද කියලා. ඉතින් ඇයි උන්වහන්සේ දෙහෙම හිතුනේ? අපි ඒ කතාව ටිකක් බලමු. කතාව මෙහෙමයි මුල් කාලෙදී භික්ෂූන් වහන්සේලා උදේ දවල් හවස තුන් වේලම දානේ වැළඳුවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ටිකෙන් ටික ක්‍රමානුකූලව මේ නීති වෙනස් කළා. මුලින්ම කිව්වා දවල් 12න් පස්සේ ඒ කියන්නේ විකාලයේ දාණය වැළඳන එක නවත්තන්න කියලා. ඊට පස්සේ රාත්‍රී දාණයත් සම්පූර්ණයෙන්ම නවත්තලා උදෑසන දාන වේලට විතරක් සීමා වෙන්න කියලා නියම කළා. ඉතින් මේ වෙනස තමයි උදායි හාමුදුරුවන්ට මුලදී ලොකු අමාරුවක් ඇති කළේ. මෙතන තමයි වැදගත්ම තැන. ඇයි උදායි හාමුදුරුවන්ට අමාරු වුනේ? මොකද ගිහි අය ගොඩක් වෙලාවට හොඳම රසම දානෙ පූජා කරන්නේ හවසටයි රැටයි. ඉතින් මේ රස කැම වේල් ටික නැති වෙන එක ගැන උන්වහන්සේගේ හිතේ ලොකු දුකක් ඇති වුණා. ඇත්තරම මේක අපේ ජීවිතවලට හරිම කිටුයි නේද? හිතලා බලන්න අපි පුරුදු වෙලා ඉන්න පොඩිම පොඩි සැපයක්, පුංචි සතුටක් අතාරින්න වුණාම අපිටත් කොච්චර අමාරුද කියලා. හැබැයි ටික කාලයක් යද්දී උදායි හාමුදුරන්ට මේ නීතිවල ඇත්ත වටිනාකම තේරෙන්න ගත්තා. උන්වහන්සේට මතක් වුණා රෑ කාලේ පිණ්ඩපාතේ වඩිනකොට භික්ෂූන් වහන්සේලා කොච්චර අනතුරු වලට මුහුණ දෙනවද සමහර වෙලාවට මිනිසුන්ගේ ගැරහුම් වලට ලක් වෙනවද කියලා. අන්න එතකොට තමයි උන්වහන්සේට තේරුනේ මේ ශික්ෂාපද වලින් ඇත්තටම තමන්ව ආරක්ෂා කරන බව. බුදුරජාණන් වහන්සේ තමන්ව කොයිතරම් ලොකු දුකකින් මුදවගෙන තියනවද කියලා එදා තමයි උන්වහන්සේට හරියටම වැටහුනේ. ඉතින් උදායි හාමුදුරුවන්ගේ මේ කතාව අහපු බුදුරජාණන් වහන්සේ මේ බැඳීම් ගැන මුළු ලෝකයටම පාඩමක් කියලා දෙන්න හරිම බලවත් උපමා ටිකක් පාවිච්චි කළා. උන්වහන්සේ පැහැදිලි කළා බැඳීමක ශක්තිය තියෙන්නේ අතේ තියෙන වස්තුවේ නෙවෙයි. ඒක අල්ලගෙන ඉන්න අපේ හිතේ කියලා. උන්වහන්සේ පෙන්නලා දෙනවා මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා කියලා. එක කෙනෙක් තමයි හිස්පුරුෂයා. ඒ කියන්නේ නුවණ නැති කෙනා. එයා පොඩිම පොඩි දෙයක් අතාරින්න කිව්වත් අයෝ මේක හරිම සැරයි මේක කරන්න බෑ කියලා මැසිවිලි කියනවා. එයාට මේ පුංචි බැඳීම මහා හිරගයක් වෙනවා. අනිත් කෙනා කුල පුත්‍රයා. ඒ කියන්නේ නුවණ තියෙන කෙනා. එයා අතහැරීමේ වටිනාකම දන්නවා. ඒ නිසා කැමැත්තෙන් බැඳීම් අතාරිනවා. ඉතින් එයාට කොච්චර ශක්තිමත් බැඳීමක් වුණත් ඒක හරිම දුර්වල දෙයක් විතරයි. දැන් බලන්න පළවෙනි උපමා දෙක එක පැත්තක ඉන්නවා කැටකිරිල්ලියෙක්. බැඳලා තියෙන්නේ දි รา පු වැල්පටියකින්. ඒත් ඒක කඩා ගන්න බැරුව ඒ කුරුල්ල අන්තිමේදී එතනම මැරිලා යනවා. බලන්න ඒ දුර්වල බැම්ම එයාට කොච්චර බලවත් දම්වැලක් වෙලාද කියලා. අනිත් පැත්තේ ඉන්නෝ රාජකීය ඇතෙක්. හොඳ ශක්තිමත් සම්පටි වලින් බැඳලා තියෙන්නේ. හැබැයි ඒ ඇතා එකපාරක් ඇග ගැස්සුවා විතරයි ඔක්කොම පටි කඩාගෙන නිදහසේ යන්න යනවා. ඉතින් පේනව නේද? වැදගත් වෙන්නේ එළිය තියෙන බැම්මේ ශක්තිය නෙවෙයි නිදහස් වෙන්න තියෙන හිතේ ශක්තිය. ඊළඟ උපමා දෙකෙන් මේ කාරණය තවත් පැහැදිලි වෙනවා. හිතන්න ඒක පැත්තක ඉන්නවා දුප්පත් මිනිස්සෙක්. එයා තමන්ගේ කඩා වැටුණු පැල්පතටයි, ඉරුණු ඇඳටයි, ඒ සොච්චම් බඩු ටිකටයි තදින් බැඳිලා ඉන්නේ. ඒ දුප්පත්කම අතෑරලා හොඳ ජීවිතයක් හොයාගන්න යාට බෑ. අනිත් පැත්තේ ඉන්නවා මහධනවතෙක්. ඉඩකඩම්, සේවකයෝ, සම්පත්, පවුල මේ හැමදේම තියෙනවා. ඒත් එරා අධ්‍යාත්මික මාවතක් වෙනුවෙන් ඒ ඔක්කොම කිසිම පැකිලීමක් නැතුව අතෑරලා යනවා. ඉතින් මෙතනදිත් පැහැදිලි බැඳීම තියෙන්නේ වස්තුවේ වටිනාකමේ නෙවෙයි ඒකට ඇලලා ඉන්නේ හිතේ කියලා. හොඳයි. එහෙනම් මෙච්චර වෙලා අපි කතා කළේ කෑම බීම, ගෙවල් දොරවල් වගේ එළියේ තියෙන දේවල් වලට තියෙන බැඳීම් ගැනනේ. දැන් අපි මේ පාඩම තව ටිකක් ගැඹුරට අරගෙන යමු. අපේ හිත ඇතුලේ තියෙන ලෝකෙට. ඒ කියන්නේ අපේ සිතිවිලි වලට, හැඟීම් වලට මේක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා බලමු. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අධ්‍යාත්මික ගමන යන අයව වර්ග හතරකට බෙදන්න පුළුවන් කියලා. පළවෙනි කෙනා එයාගේ හිතට අකුසල සිතුවිල්ලක් නරක සිතුවිල්ලක් ආවම ඒක අතාරින්නේ ලෙතුව ඉවසගෙන ඉන්නවා. දෙවෙනි කෙනා යාට අකුසල සිතුවිල්ලක් ආපු ගමන්ම ඒක අතෑරලා දානවා විනාශ කරලා දානවා. තුන්වෙනි කෙනා එයාගේ සිහිය නැති වුණත් තමයි අකුසල සිතුවිල්ලක් එන්නේ. හැබැයි සිහිය ආපු ගමන්ම ඒක අතෑරලා දානවා. ඒක හරියට රත්තුණු යකඩයක් උඩට වතුර බින්දුවක් වැටෙනා වගේ ඒ ගමන්ම වාෂ්ප වෙලා යනවා. ඉතින් හතරවෙනි කෙනා තමයි දුකේ මුල සම්පූර්ණයෙන්ම තේරුම් අරගෙන අකුසල් සිතුවිලි ඇතිවීමෙන්ම නිදහස් වෙච්ච රහතන් වහන්සේ. මේක පියවරෙන් පියවර යන මනස පුහුණු කරන ගමනක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සැපය එහෙම නැත්නම් සතුට වර්ග දෙකක් ගැන කියලා දෙනවා. එකක් තමයි කාම සුඛය. සරලව කිව්වොත් ඇහැ කන නාසය වගේ ඉන්ද්‍රියන් පිනවීමෙන් ලබන ලෝකේ තියෙන සැප. උන්වහන්සේ දේශනා කළේ මේක අපිරිසිදුයි මේකට බය වෙන්න ඕනේ කියලා. අනිත් එක තමයි නික්කම්ම සුඛය. ඒ කියන්නේ අතහැරීමෙන්, හුදකලාවෙන්, හිතේ නිස්කලංක භාවයෙන් ලබන සතුට. උන්වහන්සේ පෙන්නලා දුන්නා මේක තමයි පිරිසිදු වගා කළ යුතු බය වෙන්න ඕනේ නැති නියම සතුට කියලා. ඉතින් පේනවනේ අතහැරීමේ මාර්ගය තමයි ඇත්තම ස්ථාවර සතුටකට පාර කපන්නේ. හොඳයි. අපි දැන් එන්නේ මේ ඉගැන්වීමේ උච්චතම අවස්ථාවට. ඇත්තටම පුදුම හිතන දෙයක් තමයි මේ අතහැරීම කියන කාරණය. අපි හිතනවටත් වඩා ගැඹුරට ඉහළම අධ්‍යාත්මික තලයන්ට පවා ආදාළ වෙන විදිය. බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් ළඟා කරගන්න පුරුවන් ධාන එහෙම නැත්නම් ගැඹුරු සමාධි අවස්ථා ගැන විස්තර කරනවා. හැබැයි උන්වහන්සේ පෙන්වලා දෙනවා ඒ කොයිතරම් උස්සස් සුවදායි මානසික අවස්ථාවක වුණත් හරිම සියුම් බැඳීමක්, ඇලීමක් ඉතුරු වෙලා තියෙනවා කියලා. ඉතින් නියම මාර්ගය තමයි ඒ ලබන සැපයත්ව තැලෙන්නේ නැතුව ඒකත් අතෑරලා ඊටත් වඩා සියුම් ඊටත් වඩා ශාන්ත ඊළඟ තලයට යන එක. මේ අතහැරීම කියන ක්‍රියාවලිය අවසානයේදී සියලුම හැඟීම් සහ සංජානනයන්ගෙන් එහාට යන කල්ම සිද්ධ වෙනවා. ඉතින් මේ හැමදේම පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ උදායි හාමුදුරන්ගෙන් අහනවා හරිම බලවත් ප්‍රශ්නයක්. උන්වහන්සේ අහනවා මා විසින් අතහරින්න එපා කියලා කියපු පොඩිම හරි ලොකුම හරි එකම එක බැඳීමක්වත් තියෙනවද කියලා. බලන්නේ ප්‍රශ්නේ තියෙන ගැඹුර ඒකෙන් පැහැදිලි වෙනවා මේ ධර්ම මාර්ගය කියන්නේම අතහැරීමක් බව. හොඳයි. ඉතින් අපි මේ කතාව අවසන් කරද්දී අපි මුලින්ම අහුව ප්‍රශ්නෙට ආයෙමත් යමු. මේ අහපු දේවල් එක්ක ටිකක් තමන්ගේ ජීවිතය දිහා හැරිලා බලන්න. තමන්ව නවත්තගෙන ඉන්න පොඩි කියලා හිතුවට ඇත්තටම හරිද බලවත් අන්න ඒ දිරාගිය වැල්පටිය මොකක්ද? ඒක හොයාගන්න උත්සාහ කරලා බලමු.